ඒ වගේම සරුවච්චන් වහන්සේත් ඒකට සලකලා වෙලාවක් කලාවක් නැහැ. එන විදියට රජතුමත් එක්ක පෛරුපාසානකම් පවත්වනවා. පිළිසඳර කතා කරනවා. ඒක රජුරන්ට හම්බෙච්ච වරයක්. බුදුජාන් වහන්සේගේ ප්‍රතිපත්තියක් රාජ්‍ය නායකයාට එයාගේ පහසුකම් වල හැටියට ඉඩ දීලා තියෙනවා. යම් යම් අවස්ථාවල් ප්‍රස්තාව ලැබලා දෙනවා. ඒක කවුරක්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද ඒක බුදුසසුනගේ ප්‍රතිපත්තියක්. ඒ වගේම ඒක රාජ්‍ය තන්ත්‍රයට කරන අනුග්‍රහයක්. ඉතින් කොසල් රජුරෝ එච්චරම බුද්ධ ශාසනය වැඩගත් කෙනෙක් නෙවෙයි. අපේ ශාසනයේ ධාර්ම රජ කෙනෙක් විදිහට බිම්බිසාර රජු තමයි පෙන්වු කරන්නේ. මොකද බිම්බිසාර රජතුමා එතකොටත් මාර්ගඵලලාභියෙක් විදිහටයි කටයුතු කරේ. ඒ වගේම මහා නාම රජුරෝ ඒ වුණත් මහා නාම රජුරණත් වඩා බිම්බිසාර රජුර තමයි ධාර්මික රජ කෙනෙක් විදිහට පෙන්වන්නේ. ඉතින් ලෝක ඉතිහාසයේ ගත්තොත් අශෝක අධිරාජ්‍යය ඉස්සල චණ්ඩාශෝක වෙලා පස්සේ ධර්මාශෝක වුණාට පස්සේ ලෝක ඉතිහාසයේ සුවිශේෂ තැනකට ආවා. ඇලෙක්සැන්ඩර් රජුමත් එක බලනකොට දිග්විජය අතින් සෑහෙන ජයග්‍රහණ ලැබුවා. නමුත් ඇලෙක්සැන්ඩර් රජතුමා කවදාකවත් එහෙම ධාර්මික පැත්තක් අරගෙන තිබුණේ නැහැ, හැරුණෙත් නැහැ. ඒ නිසා මේ දෙන්න සංසන්දනය කරනට ශාසන ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ අශෝක රජතුමාට විශේෂ තැනක් හම්බ වෙනවා. ඒ හේතුව එතුමා කරපු ඒ අවස්ථානුකූලව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200කට 230කට පස්සේ ඒ කරපු ලෝක ධර්ම දූත සේවය. ඉතින් යනෝ බලනට බිම්බිසාර රජුරෝ සම්බන්ධ කතා ප්‍රවෘත්ති නම් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කියලා වෙනසමම කොටසක් තියෙනවා. අපි පසුගිය දවස් ටිකේම ඒකෙන් තමයි උද්දෘත කරගත්තේ ગાථා ඒ වගේ සූත්‍ර ධර්මදේශනා සඳහා. මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේකෙදී සරුවච්චන් වහන්සේ ස්ත්‍රී පක්ෂයේ තියෙන සමහරක් ස්ත්‍රීන් තුළ තියෙන සුවිශේෂී ගුණ වර්ණාවක් කරනවා. ඉතින් ඒක සමතන දෙනවට කියන එක නෙවෙයි ඉස්ත්‍රියට නිසිතන දීම සම්බන්ධයෙන් ਸਰවඥාන්සේ පැකිලා නැහැ. සමතන හෝ උසස් තන ගන්න එක ඒ ඒ ඉස්ත්‍රියාවට අයිති දෙයක්. නමුත් ਸਰවඥ විග්‍රහය අනුව ඉස්ත්‍රියාවකට නැත්තම් දුවකට නැත්තම් සහෝදරියකට මවට නිසිතන දෙන්න ඕනේ. ඉතින් නිසිතන දීම සඳහා ප්‍රතිපත්තිමේ පිළිගැනීමක් එවකට ඉන්දියාවේ තිබුණේ ඒකයි ඒකේ තියෙන වටිනාකම. ඒ පැතිවල ස්ත්‍රියාව කියලා කියන්නේ ඉපදිච්ච ගමන් විසි කරන්න ඕනේ දරුවෙක් විදිහට තමයි සැලකුවේ. පුතෙක් ලැබුණොත් තමයි මාවට සන්තෝෂ. එහෙම නැත්නම් පුත්‍ර මේ පුතෙක් වදනයකට මමක් හරි කැමතියි. වදලා බලනකොට ස්ත්‍රියාවක් නම් දුවක් නම් ඉතින් එච්චර සතුට නොවෙන ගතියක් එදා ඉතිහාසයේ එදා දඹදිව ඉතිහාසයේ පූර්ව බුද්ධ ශාසනය තිබිලා තියෙනවා. ඉතින් ඒ අනුව කුසල රජතුමාටත් <clears throat> රාජ්‍ය තන්ත්‍රය කරන වෙලාවේදී පණිවිඩයක් ලැබෙනවා මල්ලිකාවට දරුවෙක් ලැබුණා ඒ දරුවා දුවක් කියලා. ඉතින් එතකොටම රජුරවන්ට ඇති වෙන අදහස මානසික தত্ত্বය තමයි රජුරෝ වහාම බුදු පියාණන් වහන්සේ ළඟට හම්බෙලා ගිහිල්ලා යම් හේකින් වාර්තා කරනවා මල්ලිකාව දරුවෙක් වැදුවා අනේ බලනකොට දුවක් ඒකේ ඇඟ වෙනවා රජු වෙච්චර සතුට කිමුත් නෙවෙයි මේ නිකන් ආඩපාලි කියන වගේ බුදුචානන්සේට කතා කරන්නේ එතකොට බුදුජානනාංශය මම හිතන්නේ මේ මානසික தත්ත්වේ තේරුම් ගන්නවා. ඒකට ඉන්දියාවේ පැවිදිච්ච මානසික தත්ත්වේ පියෙක් නැත්නම් රජගෙරෙක් ඒ දුවක උප්පත්තියට වැඩිය පුතුකගේ උප්පත්තිය තමයි බලාපොරොත්තු වෙන්නේ. <clears throat> හැබැයි ඉන්දියාවේ ලංකාවේ රාජාවලිය බලනකොට 47ක් රජවරු මැරලා තියෙන පුතාති. ඒක තමයි බිම්බිසාර රජුණටත් උනේ. ආ ඉතින් ඒ වාගේ විදුඩබ කුමාරයාත් ওই වැඩේ කරනවා කොසල් රජුණට පහිතන්. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තිබුණත් අර තන්ත්‍රය යන්ත්‍රය පවත්වාගෙන යන්න පුතෙක් ඉන්න ඕනේ කියන එක තමයි නැත්නම් මේ නායකත්වයේ රාජ්‍යත්වයේ කියන එක පිරිමි වැඩක් කියන එක තමයි පැවතිච්ච ආකල්පය. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් ලෝකෙට උපදින්න රජ වෙන්න බිසවක් වෙන්න නෙවෙයි නිවන් දකින්න කියන එක. ඉතින් ඒ පැත්තෙන් බලනකොට <clears throat> ලැබෙන අවස්ථාවල් ප්‍රස්තාවල් සමහර විටක කාන්තාවකට අඩු ඇති. ඒ නිසාදෝ අපි බුදුජානනාංශයේ විසින් දේවවදාරන්ටේදීච්ච ඒතදග්ගපාලිය බලනකොට වැඩි පිරිසක් ඉන්නේ පුරුෂ පක්ෂේ 80ක් ඉන්නවා. ස්ත්‍රී පක්ෂේ බොහොම සුළු ගාණයි ඉන්නේ. ඒ දීලා තියෙනවා ඒතදග්ගපාලියෙන් අගතන් හීලා සලකපු භික්ෂුණීන් වහන්සේලා. ඒ වගේම යුරෝප රටවල දැනට හැම පක්ෂයකටම නීතියක් දාලා තියෙනවා. පක්ෂයේ අපේක්ෂකයන්ගෙන් 100ට මෙච්චර ගාණක් කාන්තාවන් වෙන්න කියලා. කවදාකවත් ඒක 150ට වැඩි කරලා ඉල්ලලා නැහැ. 50ක් ඉල්ලලත් නැහැ. මෙන්න මෙච්චර ගාණක් ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා අර පුරුෂ පක්ෂය අතර විශාල ඡන්ද ව්‍යාපාර ඒ වගේම මුදල් වියදම් කිරීම තිබුණාට ස්ත්‍රීන් සෑහෙන පිරිසකට ඒ ඡන්ද අපේක්ෂකලා ඉස්සරට පෑන්න පුළුවන්. ඉතින් පාර්ලිමේන්තුවේදීත් පුළුවන් තරම් බලනවා කාන්තා පක්ෂයේ නියෝජනයක් කවදාකවත් කොතනකවත් තාම 150 ඉක්මවලා ගිහිල්ලා නැහැ. ඉතින් ඒකෙන් පේනවා එක පැත්තකින් රාජ්‍ය අනුග්‍රහය දුන්නට නැත්තම් වැඩි ඡන්දයක් දුන්නත් ස්වභාවික වර්ණය අනුව 50කට හෝ යන්නේ බොහොම කලාතුරකින්. ඒ වුණාට රාජ්‍ය ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ කීප වතාවක රජනියන් රාජිනියන් ලෝකයේ ආණ්ඩු කරලා තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේක පිළිබඳව පූර්ණ සමතුලිත භාවයක් දෙන්න බෑ සදාකාලික නීතියක් පනවන්න බෑ නමුත් යම් ප්‍රමාණයකට නිසිතන ලබා දීම තමයි කෙරෙන්න තියෙන්නේ ඉතින් ඒක සම්බන්ධව සරුවච්ච මතය මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංග්‍රහ වෙන්නෙම කාම ලෝකයේ බැසගෙන කාම ලෝකයේ ඇතුලේ විතරයි. රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඉෂ්ටි පුරුෂ භාවයක් බලන්නේ නැහැ. ඉතින් අපි මේ වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද රජ කෙනෙක් දියණියක් ලැබිච්චාම අග්‍රමහේෂිකාවට දියණියක් ලැබිච්චාම සලකන හැටි ඒ අනුව බුද්ධ මතය සොයන හැටි නැත්නම් බුදුජාන් වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙන්න වගේ වාර්තා කරන්න හැටි ඒකට බුදුජාන් වහන්සේ කොහොමද ඒකට මේ තුන් ලෝකේ බලලා තුන්කල් දැකලා දේවා දසාවදාරණ සාරවත්්‍ය මතය කොහොමද කියලා. ඉතින් බුදුජානන්සේ මේ ગાත දෙකක් තියෙන ඇත්තටම මම එකයි කිව්වේ ඉත්තිපිහි ඒකච්චෝ සෙය්‍යෝ. සමහර ස්ත්‍රීන් මහරජ ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. මේක තව පැත්තකින් කියන්න පුළුවන්. ඒක මම ඉදිරිපත් කරන හැම ස්ත්‍රියාගේ යම් පැත්තක් හොඳයි. ලෝකේ ඉන්නේ මේ රජ පැටව් දරුවෝ ස්ත්‍රී දරුවෝ සමහරෙක් හොඳයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඔය වගේම තමයි සෑම ස්ත්‍රියවකම හොඳ පැත්තක් තියෙනවා. ඉතින් ඒකද මතුවෙන්නේ අද තියෙන සමාජයේ මේ පන්ති ගැටුම නිසා සහ පුරුෂ ප්‍රධාන සමාජයක ස්ත්‍රියවකට තමන්ගේ හොඳ පැත්ත දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉපදිච්ච රාජකුමාරිකාවක් කලාතුරකින් හෝ හොඳ වෙන්න පුළුවන් කියන එක දකින්න පුළුවන්ද කියන එක තමයි අපි සාක්ෂි වෙන්නේ. මේකත් එක මේ නිදර්ශනයක් ඒ වගේම බුදුජානනාංශගේ මතේ ප්‍රකාශ කිරීමක්. ඉතිපි ඒකච්චෝ සෙය්‍යෝ පෝසෝ ධනාධිප. ඒ නිසා මේ ළමයා පෝෂණය කරන්න කියනවා. ඒකත් එක සාධකයක්. ඒ ස්ත්‍රියාවක් හොඳ නැහැ කියලා ළමා අපචාර වලට ලක් කෙරුවොත් මානසික පීඩනයකට ලක් කෙරුවොත් පෝෂණය කෙරුවේ නැත්නම් ඉතින් ඒ ළමයාත් තමාට නරක වෙන්න ඉඩ තියෙනවා. තොගේට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ රජ කෙනෙක් පෝෂණය කෙරුවොත් ඒ දරුවට අවශ්‍ය කරන ආරසාව ඒ වගේම සෞඛ්‍ය ඇඳුම් පහසුකම් ටික දුන්නොත් සමහර විට ඒ දරුවා අර මානසික මට්ටමකට වැටෙන්නේ නැතුව මමත් රජගෙදර සාමාන්‍ය වැසියෙක් මටත් ඒ අනිකුත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලැබෙන පහසුකම් ටික ලැබෙනවා පෝෂණය ලැබෙනවා කියලා දැනගත්තොත් අර රාජකීය තෙද උදාර බව ස්ත්‍රී තර්ජකතුන්ට යන්න පුළුවන්. හැබැයි ඒක බාධා වෙනවා රාජ්‍යරෝ කෙනෙහිකම් කෙරුවොත්. රාජ්‍යරෝ අව탁සේරු කෙරුවොත්. පෝෂණය නොකරොත්. ඒ නිසා බුදුජානනාංශය මෙතන මතේ ප්‍රකාශ කරනා වගේම රජතුමාට විධානයකුත් දෙනවා. අවවාදිකුත් දෙනවා. ඉතින් රජුරෝ ඇහුවොත් හොඳයි. ඒක අහන්න නොහෙන එක රජුරෝන්ගේ විධායක බලය වගේම අර දරුවගේ කර්ම ශක්තිය වෙනවා. ඒ වගේම සරුවචනන්සේ සඳහන් කරනවා එහෙම අර කියන විදිහේ සමහරක් ස්ත්‍රීන් ඉන්නවා මේ දහවිනී. මේ දහවිනී කියලා කියන්නේ මේ ධාවි කියන පදේ සාමාන්‍ය අර්ථය තමයි uppatti panditaya. ඒ කියන්නේ ගේනකොටම ශාසනානුරෝමික බැලුවොත් 30 හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා. එයාට අඳගොළු බීරි වෙලා කොර වෙලා අඩුපාඩුත් නැහැ. ඒ වගේ උප්පත්තියමති විච්ච දුෂ්ට ගතිත් නැහැ. අපේ අජාත සත්ත්‍ය කියලා කියන්නේ උපදින්න ඉස්සෙල්ලා සස් පියත් එක්ක වෛරකාරී. අද ඉපදින හැම දරුවෙක්ම එහෙම තමයි. උපදින්න ඉස්සෙල්ලාම දෙමාපියන්ට වෛර කරනවා. දෙමාපියන්ට හම්බෙන දරුවෝ අනවශ්‍ය දරුවෝ. unwanted children. ලැබුණට පස්සේ ඉතින් එහෙ මොනි තියන හැදුවට අන්තිමට බල්ලෙක් හදන එක හොඳයි කොල්ලෙක් හදනට වැඩිය කියලා කියනවා. කෙල්ලෙක් හදනට වැඩිය. මොකද බල්ලා කොයි වෙලාවෙ කරුවත් බත් එකක් දීපේකට අතවනන වලි ගවන්නවනේ. කොල්ලෝ කෙල්ලෝ එහෙම නැහැ. හැම වෙලාවෙම දෙමාපියන් එක්ක මට අරක දෙන්න ඕනේ මේක දෙන්න ඕනේ කියලා රණ්ඩු තමයි තියෙන්නේ. ඉතින් එහෙව් සමාජයක අජාතසත්තු තමයි කවුරු වුණත්. ඉතින් ඒක දැනගෙන අපි දැනගන්න ඕනේ කේ දරුවගෙත් අම්මගෙත් තියෙන දෝෂයක් නෙවෙයි ඒ කර්ම ශක්තිය. ඒ කුසේ පිළිසිඳ ගන්නෙම ද්වේෂයට. එහෙම නැත්නම් තද බල රාගයකට. ඒ මොනවාද මනෝවිද්‍යාත්මකව එහෙම නැත්නම් හිප්නොටිසම් වල පෙන්නනවා ඒ දරුවා මේ ගන්ධබ්බ කාලයේ සැරිසරනවා මේ වගේ මත නෙවෙයි ඈ මම මේ කියවපුවා සැරිසරනකොට ඉස්සල්ලාම දකින්නේ දිමාපියෝ රමණේ ඉදිලා ඉන්නවා එතකොට ඒකට තියෙන ආශාවට තමයි එතන පිළිසිඳින්නේ. ඒ පිළිසිඳින්නේ අම්මා කාම වස්තුවක් විදියට දැකලා. ඒ පිළිසිඳ ගත්තට පස්සේ ඒ දරුවයි අම්මයි අතර දරු ගැබ නිසාම පියාගෙන් අම්මා ඈත් වෙනවා. දරුවා පිළිසිඳ ගත්ත ගමන් අම්මගේ කාම ආශාවල් අයින් වෙනවා. ඊට පස්සේ පුරුෂයාට ඒ දරුවා ප්‍රසූත කරනකම් ඒ අර කාම ආශාව ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. එතකොට දරුවා දෙමා පියා දරුවට ඉබේම වෛර කරනවා. ගැබට වෛර කරනවා. මේ ගැබ නිසා මාවගේ තියෙන තාරුණ්‍ය ඒ තරුණ ලක්ෂණ කාමක ගති නැතිලා යනවා. හෝමෝන ගලන්නේ යෙදුනත් යෙදෙන්නේ එක යුතුයකමක් හිත කරන්න විතරයි රජුරණ තේරෙනවා. නමුත් අර බොකේ ඉන්න දරුවා කොහොමවත් අම්මගේ ආදරේ ලබනවා. ඉතින් ඒ කාමාශාවෙන් ඉපදිලා ඒ දරුවා වැඩි වියපත් වෙලා හොයන්නේ අර ගිය ආත්මේ මම අම්මා තේරුවේ අම්මා කාමභෝගීව ගත කරන වෙලාවේ තිබිච්ච මව් මේ ලකුණුනේ ඒ ලකුණු තියෙන කාන්තාවක් තමයි හොයන්නේ. කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා. අපි කොච්චර වශයෙන් කේන්දර බලලා හෝ කෙල්ල කීප දෙනෙක් ආශ්‍රය කරලා හෝ බැලුවට ඒ ළමයා ඒ කොල්ලා ඒ ඒ අනංගයා ඒ තරුණයා මොකටද මේ හොයන්නේ කියන එක දන්නේ නැහැ. එයා බලන්නේ සාමාන්‍යයෙන් අර කාමුක හැඩතල තමයි. ඒ වගේම ගති ලකුණු තමයි. නමුත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගොඩාක් විශ්සර කරන්න උත්සාහ කළා තියෙනවා හොයන්නේ අම්මව. අම්මගේ ලකුණු ටික. ඉතින් ඒ තමන්ගේ අඹුවගේ ලැබෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අඹුවයි අම්මයි අතර විශාල වෛරයක් හට ගන්නවා. නැන්දම්මා මාමා නැන්දම්මා ලේලි වෛරය. මැදි වෙන්නේ තරුණයා. තරණයට මේ දෙන්නටම ආශාව තියෙනවා. අම්මට තියෙන කාම ආශාව ඇර ස්ත්‍රීත්වය. මාතු ගාම කියලා කියන්නේ ඒකයි. නමුත් අර බඳින පෙම් කරන ළමයා දිහා බැලුවොත් එහෙම එයාගෙන් බලාපොරොත්තු වෙන අම්මගේ ගති. ඒ ළමයා ඒකාන්තයෙන්ම අම්මට වෛර කරනවා. දැන් තමයි ලේලි. ඉතින් ඒකට එයාට ගති දියුණු කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ ඒ කතුරු පොඩියට අහුවෙන්නේ ළඟදි බඳපු ලන්දාරිය තමයි. ඉතින් ඒක නිසා එව්වා මේ ඉඩිපස් කොම්ප්ලෙක්ස් කියලා සයිකියාට්‍රිස්ට් වල උගන්වනවා සයිකොලොජි <clears throat> වල පිරිමින් දරුවෙක් හම්බුනොත් අම්මට ප්‍රේම කරනවා මොන වැරද්ද කෙරුවත් අම්මා කොල්ලට කැමති. හිතුවක් කාර්කම් වලට කැමති. පිරිමි දරුවෙක් හම්බුනොත් අම්මා එච්චර ගණන් ගන්නෑ. දැන් මේ අලිකා දේවිය මේ විදිහට කාන්තාවක් ගැන එච්චර දොස් කියන එකක් නෑ බුදුරජාණන් වහන්සේ ළඟට කියලා. දුවක් හම්බුනායි කියලා. නමුත් පිරිමි දරුවෙක් හම්බුනා නම් අම්මා ප්‍රේම කරනවා තාත්තා වෛර කරනවා. ගෑනු දරුවෙක් හම්බුනොත් එඩිපස් කොම්ප්ලෙක්ස් එක හැටියට තාත්තට ප්‍රේම කරනවා අම්මට වෛර කරනවා. ඉතින් ඒ ලකුණු අද බටහිර ලෝකේ පැහැදිලිව පේන්න තියෙනවා. විශේෂයෙන්ම දිනු රටවල් වලට ගිහිල්ලා බැලුවොත් දරුවෝ සාමාන්‍ය දෙමව්පියන්ට වෛර කරනවා. කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒකට හේතුව අධ්‍යාපන ක්‍රමය උගන්වනවා. ඔය උඹ හම්බුනේ අම්මට තාත්තටයි ආදරේ උඹට ආදරේ නෙවෙයි දෙන්නගේ කාමෙට. ඒ නිසා උඹට මේ අයිතිවාසිකම් දෙන්න ඕන. ඉල්ලපන් කියලා. ඉතින් අර ළමයා වැඩිම අම්මා තාත්තත් එක්ක අයිතිවාසිකම් සඳහා සටන. ඉතින් අම්මලා තාත්තලා සාමාන්‍යයෙන් දරුවෝ දඟ කෙරුවට ඔළුව පාත් කරනවානේ. මොන කරන්නද ඉතින් අපි හදාගත්ත දරුවානේ. ඒක හරි ගියේ නෑනේ දැන් අම්මලා තාත්තලා බයිනවා, මම තාත්තා ගහනවා. හරි ගියේ නැත්තම් ඊගාවට ඒ ළමයා ගහන්නේ ගුරුවරයාට තමයි. ඒ නිසා අද ගුරු පද්ධතියේ ගුරුවරුන්ට 86ක් මානසික ආතතිය. ට්‍රේනින් කරපු ගුරුවරු අවුරුදු 3යි රස්සාව කරන්නේ. ඊට පස්සේ අස්සලා යනවා. එකක් මේ පන්ති කාමරේ ඔක්කොමලා වෛර කරනවා. දෙක ටියුෂන් ලේසි. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඉතින් මේ රජයක් මේ වැඩ බාරගත්තට පස්සේ ඇති වෙන ප්‍රශ්නේ ඔය එක ප්‍රශ්නයක්වත් තියෙනවද බලන්න පුද්ගලික ඉස්කෝලවල එකක්වත් නැහැ. ඔය කියන ආතතියක් නැහැ. දරුවන් එපා කරන ගතියකුත් නැහැ. ඒ මිනිස්සු පුදුම උනන්දුවකින් පන්ති ළමයි වැඩි වෙනවට කැමතියි. ඉස්කෝලේ ටීචර් ළමයි වැඩි වෙනවට කැමති නැහැ. ඉතින් මේ විදිහට දවරුවන් දෙමාපියන් අතර තියෙන මේ ද්වේෂයට උත්තරයක් නැහැ. දරුවෝ ඇහි මුණේ තියන හැදුවත් අනිවාර්යයෙන්ම ද්වේෂ කරනවා. ඒක දාන්නවා. ඉතින් ඒ වාගේ මානසික තත්වයක් මේ කාම ලෝකේ තියේදී සාර්ථක විවාහයක් කියන්නේ මොකද්ද? තන්නේ කර අසුචි වලක් විතරයි. තන්නේ කර හැංගිලා කරන මේ වෛශ්‍යා වෘත්තියක් වගේ කාමසේවනයක් මිසක් ඕක එහා ගිය සදාචාරයක් ඕකේ තියෙන්න බෑ. හැබැයි සදාචාරයක් නැතුව නෙවෙයි. කාම ලෝකේ තියෙන්න බෑ. ඉතින් එතකොට මේ දරුවෙක් කොල්ලෙක් හම්බුනායි කිය හම්බුනන්න රජුරෝ රාජ්‍ය තන්ත්‍ර දෙන්න කැමැති. නොත් කෙල්ලෙක් හම්බෙලා බුදුජානක සරණ. බුදුජානක කිනෝ කෙල්ලොත් අතර මේ දහවිනියන් ඉන්නවා. උප්පත්ති පඬිතුයෝ ඉන්නවා. උපතින්ම ඒගොල්ලෝ හරි ඥානවන්තයි. ඒගොල්ලන්ට පෝෂණය හරියට ලැබුණ නැත්නම් ওই ඥානය රජුරණ විරුද්ධව සහ රාජ්‍යට විරුද්ධව යනවා. ඒ නිසා පෝසෝ පෝෂණය කරන්න මෙයා මේ දහවිනි වෙන්න පුළුවන්. හැබැයි මේ ස්ත්‍රියාවගේ මේ සියලුම මේ දහවිනි ලක්ෂණ සහ රාජ්‍යතාන්ත්‍රික පෝෂණය ලැබිලා ස්ත්‍රියාවට Tamanට ජීවිතේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ සීලවතී වුණොත් විතරයි. එයා මේ සෙල්ලම් අතරේ සීලය කඩා ගත්තොත් බොහොම ඉක්මනට සැප පහසුකම් ලබයි බොහොම ඉක්මනට මැරිලා යනවා එහෙනම් බොහොම ඉක්මනට අර නිග්‍රහවට ලක් වෙනවා ඉතින් ඒක අද තියෙන සමාජයේ කිසිම තැනක ගෑන් ළමයට උගන්වන්නේ නැහැ උගන්වන්න බෑ උගන්වපු ගමන් ඒ ළමයා අහනවා උඹත් එහෙමද කියලා අම්මෙන් අහනවා දහම් පාසලෙත් පහේ හයේ පන්ති වල ළමයි කියන්නේ අහනවා හත අට නවයට ගියාට පස්සේ ගෙදර ගිහලා කියනවා මේ කට්ටිය කියනවා විතරේ කරන්නේ නැහැ දහම් පාසලේ කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒත්තු ගන්නන්න අමාරුයි. ඉතින් ළමයින්ට ගොඩක් තෑගි බොබ දෙන්නම් කියලා තමයි දහම් පාසල යවන්නේ. යම් මට්ටමට ආවම යන්නේ නැහැ. ඒ මොකද ඒ කෙනෙක්වත් කියන්නේ කරන්නේ නැහැ. මම මේ දහම් පාසල ටීචර්ස්ලට කියන්නේ. දහම් පාසල ගුරුවරුන්ට කියන්නේ. දහම් පාසල කරන හාමුදුරන්ට කියන්නේ. නමුත් මේ ළමයි පොඩි කාලේ අමල තාත්තලා කියන දේ අහලා දහම් පාසල යනවා. ඊට පස්සේ යන්නේ නැහැ. ඒක හොඳටම දහම්පාසල් ටීචර්ස්ලා ඒ වගේම දහම්පාසල් ගුරුවරු ඒ වගේම අධ්‍යක්ෂකවරු විහාරාධිපතිවරු දන්නවා. හොඳ දහම්පාසල් නැතුව නෙවෙයි. කරනවා. මුස්ලිම් ඉස්කෝලවල මුස්ලිම් දරුවන්ට කතා දෙකක් නැහැ. උදේ පාන්දර නැගිටින්න ඕනේ හැම ඉරිදා ඉස්කෝලේටම යන්න ඕනේ. අහවල් දවස වෙන්න ඉස්සෙල්ලා කුරාන කටපාඩම් කරන්න ඕනේ. ඒක ඔක්කොම කරන එක තද බලයකින් කරන්නේ. ඒ වගේම මේ කාන්තාපක්ෂයේට ආය වෙන මුස්ලිම් ලෝකෙට කවුරුවත් හතුරුෝනේ නැහැ මුස්ලිම් කාන්තාව ඇති. ඒගොල්ලන්ට කවදාකවත් සංගීතයක් අහන්න දෙන්නේ නැහැ. කවදාකවත් රූපලාවන්‍ය කරන්න දෙන්නේ නැහැ. කවදාකවත් වාහනයක් කෙලවන්න දෙන්නේ නැහැ. කවදාකවත් ඒ ගති ලක්ෂණ වගේක් තියෙනවා පුරුෂ පක්ෂයේ කොච්චර කරත් අර කට්ටියට කරන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම කරපු කාන්තාවෝ ඉන්නවා. ඒ රූපලාවන්‍ය කරන, වාහන එලවන, ව්‍යාපාර කරන අය ඒගොල්ල බටේට පැනලා යනවා. බටේට පැනලා ගිහිල්ලා වේදිකාවක් හම්බුනාට පස්සේ කියනවා. ඇයි මම මගේ තාත්තට වෛර කරන්නේ? මට පොඩි කාලේ සංගීතය අහන්න දුන්නේ ඇයි මගේ තාත්තට මං වෛර කරන්නේ? මගේ මූණ පෙන්වන්න දුන්නේ ඇයි මගේ තාත්තට මං වෛර කරන්නේ? මට මේ මේ දේවල් කරන්න දුන්නේ කියලා ගෑන් ළමයා වටපිට බලනවා මේ තාත්තා පුතු ඔක්කො කරන් ඇවිල්ලා ඉන්නවද කියලා. ඊට කියනවා ගේට්ටු ටික වහලා තියන්නේ කියලා. මාව එළියට ගිහ ගමන් මරනවා. මම ටිකක් ද්වේෂයෙන් කතා කරනවා වගේ පෙන්වෙනවා ඇති Hindu නැත්නම් මුස්ලිම් ආගම ගැන. Hindu වල ඕක එච්චරම නෑ. මුස්ලිම් අයගේ අර මේ හිජාබ් එක දාගෙන ඒ කටයුතු කරගෙන නැහැ. දැන් ඉතින් ටික මොකක්ද වෙනස් වෙන්නේ නැහැ. අපි කියනවා දිනු වෙනවා කියලා. දිනුවක්ද වෙන්නේ අනිත් පැත්තද කියලා කාටවත් කියන්න බෑ. එංගලන්තේ සමහර ප්‍රදේශ එංගලන්තේ අග මේ මේ නගරාධිපති මුස්ලිම් සමහර ප්‍රදේශ වලට පිරිමින්ඩවත් දඟ කරන්න බෑ. ගියොත් ගහනවා. ඒ ඒ කට්ටියගේ ශාරීරික නීතිය හැටියට. නමුත් මේ කාම ලෝකයේ මෙවට උත්තර නැති වුණාට රූප ලෝකයේ අනන්තවත් උත්තර තියෙනවා. ඒ තියෙන්න ඕනේ මූලික ලක්ෂණ තුන තමයි බුදුජානක පෙන්වන්නේ. උප්පත්ති පඬිතයක් වෙන්න නැත්නම් මේ දහ විනියක් වෙන්න ඕනේ. පඬිති ස්ත්‍රියාවක් වෙන්න ඕනේ. එයා සීලවන්ත වෙන්න ඕනේ. පෝෂණේ තියෙන්න ඕනේ. මේ තුන නැතුව තටමැව්වට නිවන් දකින්නවත් තටමැව්වට භාවනා හරියන්නේ නැහැ. මේ සූත්‍රේ නැති පැත්තක් මම ඇදලා දාන්නේ. අපිට රූප ලෝකෙට යන්න ඕනේ නම්, අපිට සතිය පිහිටවන්න ඕනේ නම්, අපිට හුස්මත් එක්ක ගත කරන්න ඕනේ නම්, අපිට පියවරත් එක්ක ජීවිතය ගත කරන්න නැත්නම් දවසේ වැඩි කාලාවක් ගත කරන්න නැත්නම් ඊට වැඩි වෙලාවක් ගත කරන්න අවශ්‍ය නම් uppatti පඬිතකමක් තියෙන්න ඕනේ. කොච්චර යෝගාවචර ගුරුවරයා දක්ෂ වුණත්, එයා කන්ඩිෂන් කාමර තිබුණත්, උපදෙස් දුන්නත් අර උප්පත්ති පඬිතකම නැත්තම් ඒක පිටන්නේ නැහැ. ඉතින් මේක මනින්නේ කොහොමද කියන එක තමයි අද කියන විද්‍යාලෝකයේ දෙන ප්‍රධානම ප්‍රශ්නේ. මෙහා උප්පත්තියෙම එහෙම සාජාසයක්. නිවනට කාම ලෝකයෙන් වෙන් වෙන්න අබිනිෂ්ක්‍මණය කරන්න එහෙම දෙයක් තියෙන කෙනෙක්ද නැත්නම් කාමෙටම බැඳිච්ච කෙනෙක්ද කියලා අර කාමෙන් වෙන් වෙන අදහස් තියෙන කෙනා තුලත් කාම ආවරණයක් තියෙනවා. ආගන්තුක උපක්ලේශ තියෙනවා. අන්නේ උපක්ලේශයේ ඇතුලේ මෙයා ළඟ මේ කියන ගුණේ මේ කියන්නේ අබිනිෂ්ක්‍මණය. ඒ කියන්නේ වීතික්‍රම කෙලෙස් ඉක්මවන ගතිය. එහෙම නැත්නම් මේ සබ්බංග පච්චංග සමන්නාගත මේ කබලින්කාර ආහාර කන මේ ශරීරයට තියෙන කෑදරකම පොඩ්ඩකට අයින් කරන්න පුළුවන් ද කියන එක මනින්න බෑ. හැබැයි යන තාලෙන් යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කියන්න පුළුවන්. ඒ සඳහා තමයි සතිය පිටවන්නේ. සතියට දැම්මට පස්සේ ඔක ඔක්කොටම දෙන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම සති මාත්‍රය. දුන්නට පස්සේ පිළිගන්න පිරිසක් ඉන්නවා නොපිළිගන්න පිරිසක් ඉන්නවා. ඒ බව දන්නේ නැත්නම් එයා හොඳ මාස්ටර් ට්‍රේනර් කෙනෙක් නෙවෙයි. එයා ගුරු පුහුණුකාරයෙක් නෙවෙයි. එයා දැනගන්න ඕනේ මේ ඔක්කොටම දුන්නට හැම කෙනාම සමාකාරව හැදෙන්නේ ඒ වගේම පියවරෙන් දෙකෙන් ඒ දක්ෂ කෙනා අඳුර ගන්න බැරි නම් ඒකත් ගුරුවරයාගේ තියෙන දුර්ලභමකට වැටෙනවා. මොකද මේ දක්ෂකම සැඟවිලා තියෙන කෙනාට ඒක උලුප්ප දක්වන්න බෑ. දක්වන්න ගියොත් පන්තියේ නරක නමක් එනවා. ඒසා ගුරුවරයා දැනගන්න ඕනේ එයාට ඒ යම් යම් වෙලාවල් වලට එයාට නායකත්වයේ සහ තීරණ ගැනීමේ හැකියාව දීලා අනිත් අය පුහුණු කිරීමේ ශිෂ්‍ය නායකකම මොනිටර්කම දෙනවා වගේ ඒ කටයුතු කෙරුවොත් පෝෂණය දුන්නට බෑ අර මේධාවිනිය අඳුර ගන්න ඕනේ. සතිපාසලේ ඇත්තටම කියනවා නම් ජයග්‍රහණය අද තියෙන්නේ මේධාවිනියන් නිසා. අපිට සහයෝගය දක්වන පිරිම පිරිස අඩුයි. ඥාන පිරිස වැඩි. උදාහරණයක් ගත්තොත් අපේ පල්ලෙහා තියෙන භාවනා මධ්‍යස්ථානයේ 40 30ක් 40ක් ඉන්නවා වැඩමුළු නායකත්වයේ ඔක්කොම කාන්තාවෝ. දෙන්නෙක් ඉන්නවා පිරිමි අය. ඒගොල්ලන්ට ටෙලිෆෝන් කරන්නත් බෑ, ලයිස්ට්ුවක් කිල්ලුවාට දෙන්නෙත් නෑ. ඒගොල්ලොත් කාන්තාවෙක උදව් අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මට හරි පහසුයි මම හිතනවා චන්ද්‍රත හම්රොන්ට ඒක තේරෙනවා ඇති අශෝලා රිට්‍රීට් එක ඕගනයිස් කරන්න කිව්වොත් එක මිනිස්සෙක් අඩු ගානේ ටෙලිෆෝන් කෝල්ස් 400ක් දෙන්න ඕනේ. අර කට්ටියට කතා කරලා කියන්න වගේ ලයිස්ට් වෙනම තියෙනවා දින මේක තියෙනවා ඇප්ලිකේෂන් එකක් එක්ක යවන්න නැත්නම් ඇප්ලිකේෂන් එක හරි අර මාසෙට ඇහෙන්නේ නැහැ හරිනම් ඇහෙන්නේ නැහැ වැරදි නම් ආණ්ඩුවට පෙසන් ගන්නවා ඊටසේ අහයත් අහනවා යාගෙන් කවදද තියෙන්නේ කොතනද තියෙන්නේ කවුද ඉන්නේ කියලා අර තොරතුරු දෙන්නේ ඔක්කොම වෙබ් එකේ දාලා තියෙනවා කවදාවත් බලන්නේ ඊට පස්සේ පළවෙනි ලියුම ආපු බව දන්නේ නැත්නම් ආයේ මට කතා කරලා කියනවා සංස ඇප්ලිකේෂන් එකක් දැම්ම කතා කරා මේගොල්ලෝ කතා කරන්නේ නැහැ ඒක මම කවදාකවත් ඊට පස්සේ ඒ කෙනාට ආමන්ත්‍රණය කරන්නේ මම කියන වැඩමුළු නායකත්වය හරහා කතා කරන්න. කවුද වැඩමුළු නායකත්වය? එයා ඒකවත් දන්නේ නැහැ. එයා ඒකවත් දන්නේ නැහැ. කොහෙද කෙරෙන්නේ? කඩුවෙලද මෙහෙද? දන්නේ නැහැ. දිනේ කවද්ද? දන්නේ නැහැ. මේ අඳගොළු බීරි කට්ටියක් එක්ක කතා කරනවා. ඒකට ඔන්න වැඩමුළු නායකත්වයේ ලකුණු කරලා දාලා ඔයාගේ අහවල් ලියුමක් ලැබුණා මමත් එකක් කියලා තියෙනවා මෙහෙමත් කරලා තියෙනවා මෙහෙමත් කරලා තියෙනවා ඔන්න යන්තම් වයර් කනෙක්ෂන් එක හරියනවා ඩිරෙක්ට් ලයින් එක. ඊට පස්සේ කියනවා අම්මා මලා මට එන්න විදියක් නැහැ. ඊට පස්සේ විනාඩි 15ක විස්තර කතා කරනවා. අනේ බලන්න ඕගොල්ලන්ගේ පැත්තෙන් සංවිධානය හොඳයි මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා මට එන්න වෙන්නේ නැහැ. ඉතින් මොනවද කියන්නේ? අනේ බලන්නකෝ ඉතින් අම්මනේ මොනව කරන්න දාපා හුස්ම ගින හයෙන්නේ හුස්මේ කටෙන්නේ ඒක නිසා මට එන්න විදියක් නැහැ. හරි. මොකද කියන්නේ? ඒක තියෙන්නේ ආ දැන් මේකට මාස 3කට පස්සේ හොඳ නැන්නේ. මාස 3කට පස්සේ අම්මා මැරුණත් මැරෙන්න ගියත් අද දවසේ මේක හොඳ නැහැ නැද්ද මං අහන්නේ. මේ මේ ඕගනයිසර් මේ කියන්නේ. ඕගනයිසර් කියනවා අම්මගේ හුස්ම ගියේ කොහෙන්ද? නැත්නම් අම්මගේ නැත්නම් නැන්දමගේ ඇරි එහෙම නැත්නම් බොරුවක් හරි ඊට පස්සේ තමයි කතන්දරේ පටන් ගන්න. ඒ ඔක්කොම අහන්න ඕනේ. ඒ නිවන් දැක්කට පස්සේ තමයි රිට්‍රීට් එකට එන්නේ. අන්නේ ඒ තරම් කරදර කරනවා. ඒ ටික ඔක්කොම දරනවා. ඒ දරපු වැඩමුළු නායකය නායිකාවන්ගේ නායකයෙක් හිටියා. පුදුම විදියට ওই හැම වාක්‍යයක්ම ලියාගෙන පොතක් හැදුවා. මෙන්න මේ මේ කරුණු සාමාන්‍යයෙන් අපිට ඇහෙන දේවල් මෙවට අපේ උත්තරේ මේකයි. මෙන්න ස්වාමීන් වහන්සේගේ උත්තරේ. මෙන්න නිසරණවනේ උත්තරේ. ඉතින් මේ පොතරම තියෙන මේ පොත කවදාවත් බලන්නේ මං කියනවා බැලුවා හෝ නැතුවා හෝ ඒක දෙන්න. ආවට පස්සේ කී සැරයක් වැඩමුළුවට ආවත් අර මූලික උපදේශ ටික දෙන්න. ඊට පස්සේ කොච්චර වැඩමුළු කරත් මට එයාට මේ කමඨාන් සුද්ධ කරන්න කියලා දෙන්නේ. ඉතින් ගියේ පාර මං හදකොට මං බැන්න ඇත්තටම කුසල හාමුදුරන්වත් විමර්ශය වැඩමුළු මෙච්චර ගානකට ඇවිල්ලා තියෙනවා. ගෙදරත් වැඩමුළු කරලා තියෙනවා. මට ඇවිල්ලා බාර දුන්න පොතක්. මට ඇත්තට මේව බලන්න වෙලාවක් නැහැ නේ මම බාරගත්තා. මොකද මේ මිනිස්සු ඒ හරි උනන්දුයි. තාත්තා ඉන්නකම් මම බැලකේ භාවනා කරන එක කෙරුවේ නැහැ. බලනකොට නරියයි බල්ලයි කතා ගොඩක් ලියලා. දැන් මම කොලයක් කරන ලිව්වා මෙන්න මේ කාරණා තුන මේකෙන් වෙන් කරලා ලියන්නේ කියලා. ඊට පස්සේ මම අහුව කවදාකවත් කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව උපදේශ පන්තියක් ලැබිලා නැද්ද? කට්ට පෙත්ත කබලා කියනවා නැහැ කියලා. වැඩමුළුවේදී හම්බුනේ නැද්ද? නැහැ. කුසල හම්බුනේ හම්බුනේ නැද්ද? නැහැ. රත්නායක මහත්තයා හම්බුනේ නැද්ද? නැහැ. දැන් මයි ළඟට ඇවිල්ලා. පස්සේ මම බලනකොට මම කොච්චර වලිගේ පාගගෙනද ඉන්නේ කියලා මයි ළඟ එකම උපදේශ පත්‍රිකාවක්වත් නැහැ. එකම පොතක්වත් නැහැ. ඔක්කොම හෙව්වා. ඔයලා ඊමේල් එකක් දැම්මා. මෙන්න මෙහෙමයි මයි ළඟ මේ මූලික උපදේශ නැහැ. ඕගොල්ලෝ ඔයගොල්ලෝ කරනවා. කිරලා නැති වුණොත් ඒ මනසට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. අනේ යනකොට සුබෝධාරාමේ සෙට් එකම ගෙනත් කියලා තිබ්බා. මෙන්න සාංශ උපදේශ පත්‍රිකාව, මෙන්න පසතන් වෙච්ච පොත් තුන, මෙන්න මේ ටික තමයි ඔබ වහන්සේ හොයන්නේ කියලා. පස්සේ ආයේ සුබෝධාරාමේ කට්ටියට මම මේ කමඨහන් සුද්ධ කිරීම සම්බන්ධව කතා කරලා කොළ ටික බෙදලා දීලා ආවා. කොලයක් මයිලක තියාගත්තා. පස්සේ බලනකොට කුසල හම්දෝ කියනවා නෑ මම කියලා. එයත් කමඨහන් වාතා ලියලා තියෙන්නේ. ඉතින් ඒ තැනට කියන්නේ භාවනාවට එන එක නෙවෙයි මේ කතා කරන්නේ. මේ උපදේශ දෙන එක නෙවෙයි මේ කතා කරන්නේ. ලියපු භාවනා කරලා ලියන ලියමන තන්නේ ක්‍රම කර්මස්ථානාචාරණගේ වගේ කීමත් නෑන්නේ. ඒ ටික ගියේ නැත්නම් ඉතින් මේ මිනිස්සයා තාම ඉන්නේ අඳගොළු බිහිදි තැනක. ඒක නෙවෙයි මේ දාවිනී කියන්නේ. මේ දාවිනී කියලා කියන්නේ කමඨහන් උපදේශ කිව්වොත් ඒක දන්නවා. කමඨහන් වාර්තාවල යන්නේ මෙහෙමයි කිව්වම දන්නවා. ඒක සාමාන්‍යයෙන් එහෙම නැතත් දැන් අපි එකට අද කමඨාන් සුද්ධ කරනවානේ. ඒකට එක දවසක් අහුම්කන් දුන්නා නම් තේරෙනවා. ඒකේ ආයේ මේ මහා ලොකු ඩිප්ලෝමා පාඨමාලා අවශ්‍ය නැහැ. මහා ලොකු ඩිග්‍රී ඕනේ නැහැ. ලෙඩේ මොකද්ද කියලා ඒක වර්ණ බීපු බෙහෙත් තුන්දුව මොකද්ද ගුණාගුණ වෙච්චරයි. ඕක කියන්නේ නැතුව මේ වෙද්දු මාරු කර කර ස්පිරිතාල මාරු කර කර ලෙඩා වෙනකොට වෙන කෙනෙක් ගිහිල්ලා බෙහෙත් ගන්න ඇවිල්ලා කරන්න බෑ. ඉතින් ඒ ලකුණු පෙළ ගැහිම තමයි මේ දහවිනි කියන්නේ. උගදෙනෙක් හිතන තනියම කිරිපොයි කියලා. බෝතලේ තිබ්බොත් එimhe අරගෙන බොන්න දන්නේ නැහැ. ඇති වෙන්න කිරි බොන්නෙත් නෑ සමහරවල්. මට ඕනට වැඩි බිල වමනේ කරනවා. ඉතින් මෙව්ව නෑ මේ දහවිනි ගාව. මේ දහවි කියලා කියන්නේ උප්පත්ති පඬිතයා. ඒ සැරයක් වරද්දයි. ඒක පාට ඊගාට තේරුම් ගන්නවා. නමුත් ඒක හැමෝටම නෑ. ඒ හේතු ද්වි හේතුක පුද්ගලයෙ ඊට. ඒක හේතුක නැත්නම් ද්වි හේතුක එයා ටිකක් අල්ලු කරන්න ඕන. උග්ගටි තඤ්ඤු විපංචි තඤ්ඤු කියන කට්ටිය බොහෝ විට මේ දහවෙනි ගණයට වෙනවා උග්ගටි තඤ්ඤු පුද්ගලයාට මේ බුදුන් දකින්නකොට මේක ලෝකේ අනිත්‍යයි කියනකොට ඉච්චරයි. ආයේ කෑයි උගන්නන්න දෙයක් නැත්තේ නෑ. මේක දුකක් කියනකොට ඉතින් අහන්න දෙයක් ඉතින් මුලින්ද ඇඳාට දුකනේ තියෙන්නේ. ඕකමයි බුදුහාමර කියන්නේ. මේක අනාත්මයි මේක උඹ හිත කරදර ගන්න එපා උඹේ නෙවෙයි. මේ ලෝකස් ස්වභාවය අනිත්‍ය දුක්ඛං. හිත කරදර ගත්තොත් අනාත්මයි. ඒක තේරෙනවා. නෑ විපංචිතඤ්ඤ පුද්ගලයාට යේ ධම්මා හේතුප්පබව තේතං හේතුන් තථාගතෝ ආහ කියලා ඒ කාරණා ටික කියලා දෙන්න ඕන. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. ඉතින් අපිට පාළි දන්නේ නැති නිසා තේරෙන්න දෙන්න පුළුවන් දන්න කෙනෙකුට ඒ ටික ඇති. ඒ ටිකෙන් අඩු ගන්න සෝවාන් වෙනවා. අනිකටිය සෝවාන් උනත් දන්නේත් නැහැ. කොච්චර කරුවක් ඇතුලේ වෙන්න බෑනේ. එහෙම සෝවන් වෙන්න බෑනේ ඔබ වහන්සලා කියන විදිහට එහෙම සෝවන් වෙන්න බෑ ඒක ටිකක් ගණන් භාණ්ඩයක් අපි ළඟ තියෙන මේ හිලක් තියෙන භාණ්ඩයක් ලාභ භාණ්ඩයක් ඒක හරි පෝෂණය කළ තියාගනින්කෝ ඒක හරි ජීවුන කරපංකෝ. ඒක හරි ජීවන රටාවකට දාගෙන නැත්තම් සම්මා ආජීවය දාලා කරපංකෝ. ඒක කරන්නේ නැහැ. ඒක භාවනා මධ්‍යස්ථානයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක කර්මස්ථානාචරයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක බුදුහාමරගෙන් බලාපොරොත්තු මේ ජීවන රටාව හදාගන්නේ. ඒකට බුදුහාමරෝ ඉන්නේ නැහැ. අන්න ඒ ටික තමයි මේ දහවිනී කියලා කියන්නේ. ඊගාවට මේ මේ දහවිනී ශක්තිය අපි ගියාත්ෙන් ගෙනාවු ශක්තිය ওই කිසිම අධ්‍යාපනයකින් පෝෂණය වෙන්නේ නැහැ. විද්‍යා දදාති විනයන් කියලා ඉස්සර කිව්වට දැන් තියෙන විද්‍යාව ඉගැන්වීම විනයක් ඇති කරන එකක් නෙවෙයි. ඉගෙන ගන්න ඉගෙන ගන්න අර්බුද කරනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න විප්ලව කරනවා. ඉතින් මම කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳද්දී මම නිකන් මේක බස් කාර්කේ මං හිටියේ. එතකොට රෂිත මහත්තයා අපේ සයිකියාට්‍රිස් ඉන්ටර්විව් කරන වීඩියෝ එකක් තිබ්බා. ඒ අහුව මේ ළමයි ඇයි විප්ලව කරන්න කියලා. ඊට පස්සේ කිව්වා ඒක හොඳ වැඩක්. ළමයි සාමාන්‍යයෙන් අඬලා තමයි දේවල් ඉල්ලගන්නේ. බබුගේ බලේ, ඇඬුම් බලේ, රජුගේ බලේ, සෙනග බලේ. දැන් කරන්නේ ගහ ගහ බාදීලා. අම්මට තාත්තට බයිනවා, ගුරුවරුන්ට බයිනවා, අතපය විසි කරනවා. බලන්නේ කිව්වා එතකොට ඒ ළමයි අල්ලගෙන ඉන්න සටන් පාට පත්‍රිකාව වුණා. කවදාකවත් ළමා භාෂාව නෙවෙයි කිව්වා. අන්තිම ද්වේෂ භාෂාව කියනකොට දකුණු අත පැත්තේ පොලිමක් සතම් පාට කියාගෙන ඉන්නවා ආබාධිත දරුවන්ට අයිතිවාසිකම් අවශ්‍යයි කියලා. බන්දුරගේ මුහුණත් වදින්න මම ෆොටෝ එකක් ගත්තා. මේ පැත්තේ යනවා රසිත මහත්තයා කියනවා ළමා මානසිකත්වයට කොහොමද යමක් අවශ්‍යතාවයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඒ ළමයි කරන්නේ අඬලා. මොනාරි වෙච්චාම පොඩි එකාට කතා කරන්න බැරි නම් උකුණේ මූණේ ඔළුවේ උකුණෙක් නලියනවා නම් ඒක කෙලපිබිරෝ. කතර කෙලයට අම්මා දන්නවා මේ මේ කෙලපිඹින්නේ උකුණෙක් ඇවිල්ලා ඔළුවේ. එහෙම නැත්නම් කිරිපැණි ගාය ආවොත් මේක මොණින් අත ඇරලා පස්සපැත්ත උඩ දානවා. ඒ කිරිපැණුව කතා කරන හැටි. ඒක අම්මා දන්නවා. ඒක කවදාවත් අම්මට ගහලා බැනලා කතා කරන්නේ නැහනේ. ඉතින් එහෙව් දරුවන්ට මේ කුණු හරප උගන්වන්නේ කවුද දෙමව්පියෝ? මේ විප්ලවෝට ළමයි යන්නේ වැඩි හිටියෝ නිසා. වැඩි හිටියෝ තමයි සටන් පාඩ දෙලා පොඩි එකා ඉස්සරහට දානවා. මොකද හේතුව පොඩි එකා අහිංසකයිනේ. අහිංසක මනසෙක නැහැ. බොහොම ලස්සනට රසිත මහත්තයාක විස්තර කරා. මොකද මමත් රසිත අල්ලගන්න හිතාන්නේ මොකද අපෙන් ගිහිලා ගියාට පස්සේ කොහේ ඉන්නවද කියලා අපිට අල්ලගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ අර සීලය කඩාගෙන නැත්නම් බයලජ්‍ය දෙක නැතුව මොනවද දිනාගත්තත් ඇති වැඩක් නැහැ. අපි විප්ලව කරලා හරි ගහ බැනගෙන හරි අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන්. අන්තිමට සීලය ඉතුරු වෙන්නේ නැහැ. ඕක තමයි ඒක හොඳට අහගන්න. ඕක තමයි මේ গুপ্ত බලවේග දිගේ ඉදිරියට යන මිනිස්සුන්ට වෙන්නේ. ඒ গুপ্ত බලවේග සියලු දේ ලබලා දෙනවා. සීලේ කඩනවා. ඒක ලොකු සාංශ පැහැදිලිවම ලියලා තියෙනවා. මේ අනම්මනන්ව දෙයියෝ ඇවිල්ලා කමඨාන් සුද්ධ කරනවා, අර දේ දෙනවා, මේ දේ දෙනවා කියලා කිව්වට හිතා ගන්න බැරි විදිහට දෙනවා. මේ අම්මා අප්පා හොයාගත් කාලෙවත් දෙන්න බැරි දේවල් ලැබලා දෙනවා. අන්තිමට කියනවා ඔය රෑ දවල් 12ටම ඉස්සලා කන්න ඕනේ නෑ. උටියක් පහුවෙලා කාපුවට ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසා මේ කාලභෝජන ශික්ෂාපදයේ එච්චරම වැදගත් නෑ. අනිතික මුදල් අත ගාවයි කියලා ප්‍රශ්නයක් නෑනේ. කමන්නේ. වාට ඕනදී ඔක්කොම හම්බ වෙනවනේ. ওই දෙන ඇන්ලොප් එක අතට ගන්න. දෙකක් තුනක් හතරක් පහක් කෙරුවට පස්සේ ආයමංශගේ බයලජ්ජාව නැතුනට පස්සේ දෙයියොත් නැහැ හම්බෙච්ච දෙයක් නැහැ සබ්බතරීමම ඉවරයි ඔය ගම්පලයට ඕක තේරිලා ගම්පලය පොඩි කෝවිලක් හදා හිට කෝවිල අත් දෙකෙන් උසලා ගැහුවා පොළවේ උට තේරුණා මේ දෙයියෝ කරන්න හදන්නේ මේ පේන අහන්න එන අම්මගේ දුව ගෙනලා දීලා මෙයාගේ තුන්වෙනි ශිල්පදේ කරන්න වෙන කෙනෙක් නම් සල්ලි දීලා නෙමෙයි කරගන්නේ. මුඩ තේරෙනවා නේ මම මේ කරගෙන ගිය සීලෙත් නැති වෙනවා කෝවිල උසලා ගැහුව පොළොවේ. කිව්වා ස්වාමීන් වහන්සේ ජනාධිපති කෙනෙකුට අහු වෙනවා කිව්වා ඒකට නම්. ඒ මොකද්ද මේ සීලේ අපේ සීලේ කඩන්ඩ රජවරු ගන්න උත්සාහය. ඒ වගේම මේ කැසිනෝ කාර්යෝ ගන්න උත්සාහය. මද්ද්‍රව්‍ය විකුණනය ගන්න උත්සාහ. හරි අහිංසක උත්සාහයක් ගන්නෙ. දිගටම උත්සාහ කරන යනකොට අපි දන්නේම නැහැ. පොඩි දෙන්නේ. කැඩුනට කලන්නේ කමන්නේ. ඒත් මේ දහවිලියගේ මේ දහවිලිය ශක්තිය ඉතුරු වෙන්නේ සීලවතිය නොවුනොත්. ඒක නිසා ඒ ස්ත්‍රියාවක ප්‍රතිවෘතාව ඉන්දියාවේ සති සති පූජාව කියලා කියන්නේ. පුරුෂයා මරණයට පස්සේ පුරුෂයාගේ චිතකයට ගෑණි පයින්. මම මේ මෙතෙක් කල මේ පුරුෂයාගෙන් පිට කවදාකවත් ඉඳලා නැහැ. මම මේකත් එක්ක මැරලා යනකල් මැරලා යනවා. පයින් වයකට. ඉතින් සති පූජා කියලා කියන්නේ. මම දන්නේ කොහොමද ඒ සති කියන වචනේ ඉතින් සම්බන්ධ වුනේ කියලා. ඒ සීලය පිළිබඳව නැන්දම්ම හොඳටම බලාගෙන ඉන්නේ. මොනවා හරි පොඩි හැටි වැරද්දක් තිබුණොත් පුතා බේර ගන්නවා අර ස්ත්‍රියවට කට කතා වතුරනවා. ඉතින් සිල්පද රකින්න ගමනොත් කට කතා පැතිරෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සිල්පද රකින්න පොඩි පිරිස අර මදාවි විප්ලව කරන විශාල පිරිසක් දීර්ඝ කාලිනව ජය ගන්නවා. ඒක ඒක සම්මත දෙයක්. ශිල්පද රකින්න තමන්ට තමන් නතු වෙච්ච එහෙම නැත්නම් ඇතුළට නැමිච්ච කොහරන් ගෲප්ස් කියලා කියන මෙව්වට ඒ ගෲප් එකට පුළුවන් ඒ ශිල්පද කඩන විශාල පිරිස හසුරවන්න ඒක සතිපාසල මේ දවස්වල කරමින් ඉන්නවා. අපි සුළු පිරිසක් අඳුරගෙන ඉන්නවා කියන එක. ඇතුළට නැමිලා ඉන්නවා. අපිට විරුද්ධත් අනම්මනම් කියනවා. අපි අතට කඩන්නත් নানা ආකාර දේවල් කියනවා. මම 100ට 100ක්ම වග බලා ගන්නවා. නෑ කැඩිලා යන්න දෙන්නේ නෑ. අඩුපාඩුවක් තියෙනවා හදමු. අපිට පුළුවන් ඕනේ රාජ්‍ය ආයතනයක් හසුරවන්න. මොකද හේතුව රාජ්‍ය ආයතන වල සීලෙ නෑ. රාජ්‍ය ආයතන වල ඒ කියන සදාචාරය නෑ. ඒක සල්ලිපස්සනේ යන්නේ. ඉතින් අපිට සල්ලි හම්බ වෙනකොටම අපේ පිරිස කියනවා ස්වාමීන් වහන්සේ වරදින්නයි හදන්නේ. බාර ගන්න එපා. නේ මං කියන මං බාර ගන්න ආදායම් බද්ද නිදහස කවුන්ටරයක් තියෙනවා. ඒකට සල්ලි දාන්න. අපිට මේ වැඩ කරගන්න සල්ලි ඕනේ. සල්ලි පයි කියන්න එපා. හිතන්න වෙනකොට ඉල්ලන්නත් වෙයි. ඒ සල්ලි අපි නෙමෙයි අත ගන්න බැංකුව හරහා යන්නේ මෙන්න account එකේ සල්ලි තියෙනවා මං කියලා තියෙන්නේ අපේ මේ ඉමදුවට මං කියලා තියෙන්නේ අපේ උඩුගමට බෝයගමට කඩුවෙලට නිස්සන්න වනේට ඇස්වත්තට කරන්න තියෙන වැඩවල ප්‍රොජෙක්ට්ස් ටික හදලා දෙන්න මට. හරියට මට කී කිය ඉන්න යන්න එපා. අපිට මේ ජල ව්‍යාපෘතියක් අවශ්‍යයි. අපිට මේ ප්‍රතමාදාර අවශ්‍යයි. අපිට ගමන් වියදම් අවශ්‍යයි. මිනිස්සු සල්ලි දෙනවා. මිනිස්සු සල්ලි දෙනවා. මේ එකතු වෙලා දෙන account එකට බරක් වෙන්න දෙන්න එපා. හදිස්සියකට ගන්න ඕන දෙයක්. හැබැයි මේ ටික ලියලා දෙනවා නම් මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් එක යන්න ඕනේ කියලා ඒක ප්‍රොජෙක්ට් රිපෝට් එක බලනකොටම බැංකුව දන්නවා මේක හොර බඩක්ද නැද්ද කියලා. මේ දවස්වල මේ ගමට මුළු ගමටම බොන වතුර ව්‍යාපෘතියක් කරගෙන යනවා. හරි අමාරුයි කොට කරගන්න. ඒකට ව්‍යාපෘති වාර්තාවක් අවශ්‍යයි. ඒ දෙන කෙනා මෙහෙ නෙවෙයි ඉන්නේ. ගමිට සාසනයට උදව් කරන්න මට ඕන අරණ්‍යයක් ගාව තියෙන ගමකට වතුර දෙන්න. ඉතින් මේක හරි අර විනිවිද පේන විදිහට කරන්න යම් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවානේ. දේශපාලනත් එක්ක කරන්න බෑනේ මේක. දේශපාලන කියන්නේ වෙන එකක්. අපිට කළ හැකිනේ. මොකද අපි පොඩි සමිතියක් පිහිටවගෙන තියෙනවානේ. අපි වැඩ කරලා තියෙනවානේ. අපි විශ්වාසය දිනාගෙන තියෙනවානේ. එහෙව් තියෙද්දි මට කියනවා කට්ටියට ඔබ වහන්සේ කර්ත දාගන්න එපා අනවශ්‍ය ප්‍රශ්න ඔබ වහන්සේට වැඩ වැඩි. මම කියන්නේ මේක තමයි කරන්න තියෙන දේ. අපි මේ දේ කරන්න ඕනේ. අපිට රකින්න කියන්න සීලයක් තියෙනවනේ වැඩ කරලා තියෙනවනේ ඉතින් මේක දැන්ට මට උදව් කරන්නේ බර ගානක් ස්ත්‍රී පක්ෂයේ මේ සංවිධානය කරන්න එහෙම නැත්නම් යමකට අවශ්‍ය දෙයකට දුන්නොත් ඉල්ලන්න ස්ත්‍රී පක්ෂය උදව් කරන්නේ ඒකට හේතුව ඒගොල්ලන්ගේ විශ්වාසයක් දිනාගෙන තියෙනවා අපේ කාර්ය සභාව විශ්වාසයි සතිපාසල කාර්ය සභාව විශ්වාසයි ඒ ඒ ස්ථානවල හදලා තියෙන කාර්ය සභාව වග වෙනවා අපේ සභාවට ඒගොල්ලන්ට කියනවා අපි මේව ඔක්කොම අරමුදල් පිටවන්නේ අපි හොයන්නේ අපි ව්‍යාපෘති හදන්නේ ඕගොල්ලෝ ව්‍යාපෘතිය බාර ගන්න. ඊයේ මම නෝරෙලියෙන් දැදී. හේමන්ත මහත්තයා ගෙනලා මේ පොට එකක් පෙන්වන අඳුරන්න පුළුවන්ද කියලා. මං කව මේක පේන විදිහට මේ ඇස්සත්te අලුතෙන් හදන දානශාලාවක් දන්නේ නැහැ කිව්වා. මට හොයන්න බෑ. නෑ මේ ඕවිටිවත්ත කිව්වා. සම්පූර්ණ හදලා ඉවරයි. මේ ඔබ වහන්සේ මං කමේ කාගේදෝ තැනකට මම මේ වගේකට ගිහිල්ලා නම් තියෙන්නේ කවුරුත් තැනක් නෙමෙයි ඔබ වහන්සේගේ තැනක්. මම කව ඇස්සත් බා දාන්නේ මොකද මේ හාමුදුර හරියට එකට මහන්සි වෙනවා. දැන් මෙයා නෑනේ මේ දවස්වල අපේ මේ ධම්ම සුබද්ධහමතු ඒකටත් මම ඒක වෙන්නේ නැති කියලා. මට යන්නවත් වෙලාවක් නෑ මේ ඕවිටිවත් හදලා ඉවරයි. අසෝල ආවා ව්‍යාපෘති බාරගත්තා ඒකෝර ඇත්තටම අපිට හම්බෙලා තිබුණා සැලසුම් වැඩි විලා ඉවරයි ඕකට සීලී කියලා කවුරුත් කියන්නේ නැහැ මිනිස්සු විශ්වාස විශ්වසනීයත්වයක් එන්න ඕන ඉතින් මේ දේ ඒ කියන්නේ මේ දහවෙනි සීලවති සුස්සු දේවෝ පති පති පතිප්‍රත තමන්ගේ නැදි මයිලනුවන්ට මෙයා සලකයි තමන්ගේ පති උත්තාව රකි තමන්ගේ නැන්දම්මට මාමට සලකන්නේ දෙයියන්ට වගේ. හැබැයි තමන්ගේ ප්‍රතිවෘත්තාව කාටවත් මේ මේ බැනුම් අහන්න තියන්නේ නැහැ. මෙහෙම ලකුණු තියෙනවනම් ඒ ස්ත්‍රියව ඒකච්චෝ කියලා කියන්නේ. වරින් වර හම්බෙන කෙනෙක් ලාභ ලබනවා. ඒ වගේම බුදුජානකගේ ප්‍රශංසා ලබනවා. රජුරුවන්ගේ හිත හදනවා. මේම ස්ත්‍රියාව තස්සාසෝ ජායති පෝසෝ එයා වදවුවක් දරුවෙක් මෙහෙම කුලකාන්තාවක් වැදුවොත් දරුවෙක් ඒකේනා සූරෝ හෝති දිසාපති එයා සූර කෙනෙක් වෙන්න පුළුවන් මේ මේ මේ දක්ෂ කාන්තාව වදන දරුවා දිසා මේ දිසාපති දිසම්පති කියලා කියන්නේ මේ රජුරවන්ට දිසා දිසාවල් වලට එතන කාලේ සහ දේශයේ අනුවන දේශිත රජුරෝ රජුරෝ කියන මෙවැනි කුලකාන්තාවක් විසින් පෝෂණය කරන දරුවෙක් ඊටාම සූර වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එයත් මේ දහවිනි මේ දහවි වෙන්න පුළුවන්. නැසිල් රකින්න පුළුවන්. එහෙම වුණොත් සාදිසා සුභාගියා පුත්තෝ මෙන්න මේ විදිහට වදන් දරුවා රට රජ වෙන්නත් ඉඩ තියෙනවා. මේ අම්මා මෙහෙම හටියට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ටික රැකගෙන හිටියානම් ඒ ලැබෙන දරුවා රජ වෙන්නත් ඉඩ තියෙනවා රජුරෝ ඒක නිසා මේ විදිහට රාජ රාජ රාජ රාජධානිපි අනුශාසනී රජුරන්ට රාජ්‍යයට අනුශාසනා කරන්න පුළුවන් රජ වෙන්න පුළුවන් ඒ නිසා මේ අතරමැදි කාන්තාවක් නැත්තම් මේ හම්බෙච්ච ගෑනු දරුවා එහෙම බලු කික්කියෝ විසි කරනවා වගේ විසි කරන්න හොඳ නැහැ. ඒක හරියන්නේ ඉඳී තියෙනවා. ඒ වගේම ලංකාවේ රාජ්‍ය රාජ්‍යවල ඒ වගේම ඔය එමෙසන් රාජ්‍යවල ඉන්දියාවේ බුරුමේ ඒ කාන්තාවන් රජ වෙලා තියෙනවා. බුරුමේ එච්චට හොඳටම සාසනය පිරිහිලා එතකොට ඔය මොළමයන් වල විතරයි තිබිලා තියෙන්නේ යන්තම් හරි මේ බුද්ධඝම කියන එක මුළු රටම මහායාන වෙලා ඒ වගේම ඒ කාන් කියන මිනිස්සු ඇවිල්ලා විනාශ කරලා ඔක්කොම මැණික් හොරකම් කරලා නිදන් හොරකම් කරලා එතකොට ඒ රජ බිසවක් ඉඳලා තියෙනවා විසවට විතරයි රජකම ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ උරුම වාසිකම රජ බිසවට. හැබැයි රජ බිසව තාමත්ව සද්ධාවන්තයි. ඒ රජ බිසව විශ්වාස කරනවා තමන්ගේ මාලිගාවට එන ස්වාමීන් වහන්සේලා දෙනමක් සම්පූර්ණ අධිගමලාභී වෙන්න ඇති කියලා. ඉතින් ආව දිගටම පෝෂණය කරනවා පෝෂණය කළා කියනවා මට මේ රජකම කරන්න බෑ ඔබ වහන්සේලාගේ දෙන්නෙම එක නමක් සිවුරු අරින්න ඕන. සිරුරට රජ වෙන්න ඕන කියලා. අර දිනවම කියනවා රජකම් බෑ. අපිට මේ මේ සිවුර වටිනවා. ඔබතුමී අපිට හොඳට සලකනවා නෑ නේ මං සලකන නිසා තමයි කියන්නේ හෙට දානේ බෙදනකොට මම බතර කලවම් කරනවා පත්තිරුවක් පත්තිරුව වැඩිච එක්කනා පාත්‍රය අයිති එක්කනා රජ වෙන්න ඕනේ. මේ පත්‍රයේ දීලා තියෙන්නේ රජකම් බාර දෙනවා කියලා. පස්සේ රජ අර මේ හාමුදුර කෙනෙක් ඒ සිවුර ඇරලා මොළබෙන් රාජ්‍ය බාර අරගෙන ඊට පස්සේ පුළුවන් ප්‍රමාණයෙන් රාජ්‍ය බලය යොදවලා ඒ රටේ හොඳට තහවුරු කරලා මේ රැජින තමන්ගේ බරට රත්තරන් පූජා කරනවා. ඒ රත්තරන් අරගෙන ගිහිල්ලා ස්වේදකොන් චෛත්‍යයේ පළවෙනි වතාවට රන් ආලේප කරනවා. එදා ඉඳලා රජ කුමාරයෙක්ගේ ප්‍රධානම පින්කම තමයි තමන්ගේ රත්තරන් ටික මේ ශ්වේදකෝන් චෛත්‍ය ගාන. බුරුමේ ඔක්කොම චෛත්‍ය සුදු පාට නැහැ. රත්තරන් පාටයි. ඒ අර අනුගමනය කරලා හැම තැනම රත්තරන් පාට ගන්න. ඉතින් දැන් වුණත් ශ්වේදකෝන් වන්දින්ට යනකොට මේ හඳුන් කූරු වගේ අපේ කපුරු පිටි වගේ පොඩි පැකට් විකරනවා. ඒකේ තියෙන ඉතාම තුනි රත්තරන් තහඩු. රත්තරන් තමයි ලෝකෙ වැඩියෙන්ම තුනි වෙන්න තලන්න පුළුවන්. ඉතින් වරින් වර මේ බුදු පිළිමවල ගිහිල්ලා මේ මල්ටි බොන්ඩ් වගේ තින් තින්ටක් කාලීව කරනවා. යන්නේ එකන ඒකට තියලා රත්තරන් කෑල්ල තියලා අත ගන්නවා. අත ගාපුවාම අර බුදු පිළිමේ රත්තරන් ආලේ පේනවා. බෝධින්නාසිකෙත් ගාලා තියෙනවා. ගාපේක තියලා රත්තරන් කෑල්ලක් කලවනවා. ඉතින් බෝධින්නාසිකේ හැලෙන පොතු තියෙන්නේ. ඒ පොතු රත්තරන් පාටයි. ඒ හැලිලා. දැන් බුදු පිළිමේ මේ උරස්තල දෙකයි ධනහිසයි සම්පූර්ණ දෙබර බැඳලා. හැඩ වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔය මණ්ඩලිනුවර පාත තියෙනවා ඒත් මාලිගාවක්. ඒකේ බුදු පිළිමයක් තියෙනවා සාමාන්‍ය මේ අල්ල උඩ තියන්න පුළුවන් තරමේ. ඒ බුදු පිළිමේ රත්තරන් ගාලා ගාලා දැන් ගුලියක් උඩ ගුලියක් තිබ්බ වගේ තමයි පේන්න තියෙන්නේ. මූණේ ඇහැ කන දිවනාසේ මොකුත් නැහැ. ඔක්කොම ගුලියක් උඩ ගුලියක් තියෙනවා. ඒක කොච්චර අනුහස්ස කියනවනම් රජ කෙනෙක් ගියොත් අනිවාර්යයෙන්ම ඔලුව උඩ තියලා ආශිර්වාද ගන්නවා. ඒකේ තරම්ම අනුහස්. ඒ නිසා හැම බුදු පිළිමෙම රත්තරන් ගාලා. ඒ ආවේ මේ බිසවුන් ආංශිකෙන් තමයි. ඒ බිසවුන් ආංශිකෙන් පස්සේ හැම කෙනාම රත්තරන් පූජා කරන එක මම උපලෙන්දි සත්තාට බුරුමි ගිය වෙලාවේදී අග්ගමහා පඬිතුකම හම්බෙච්චි ස්වාමීන් වහන්සේලා ගොඩාක් කියා අපෙන් ගියේ ඥානින්ද කරු කාලේ ලකුණ විට ස්වාමීන් වහන්සේ මෛත්‍රික ගිය හාමුදුරුවෝ ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා රත්තරන් සිවුරක් කියලා රත්තරන් නූල් බසපු සිවුරක් පූජා කරා. ඉතින් පූජා කරන සිවුර අර විකෘති වෙච්ච බුදු පිළිම හරීම විශාලයි. ඒක උදේ පාන්දර තේවා වෙලාවට යන්න බෑ කිට්ටුවකට. හමුදුට ගිහිල්ලා වෙලාවකේ දැහැටි මදිනවා, දැහැටි වළඳවනවා, මූණ හොදනවා. ඉතින් සම්ප්‍රදාන කුල විදියට දැහැටි දණ්ඩකින් ඕඩි කොලොන් ගාලා තොල් මදිනවා. මූණ හොදනවා. ඒක දිලිසෙනවා. මොකද හැමදාම මේ අපේ පිත්තල පහන මැද්ද වගේනේ. ඒ වෙලාවට ගියොත් මේ කිට්ටු කරන්න බෑ. ඒ වැටෙන ඕඩිකොලොන් පෙරා ගන්න මිනිස්සු තුවායල් අරගෙන යනවා. ඒ තුවායේ මූණ පිහින්න කියනවා. දැහැටි දණ්ඩෙන් දත් මදින්න කියනවා. ඉතින් ඒව තුවා ගෙදර ගේනවා. ගෙනල්ලා කරඬුක තියලා වැඳ වැඳ ඉන්නවා මේ සරුවච්චන් ආහන්සේට උපස්ථාන කරපු දේවල් කියලා. ඉතින් අරහමඳුරේ මායි දෙන්න, ඒ කියන්නේ ඒ හාමුදුරුවෝ අග්ගමහා පඬිතු කෙනෙක්. මායි දෙන්න ඒ සිවුර පෙරේව බුදු පිළිමේ පහටියට ඒ ෆොටෝ එක පහුවෙන්ද පත්තරේ වැටලා තිබුණා. අග්ගමහා පඬිත පූජාවට ආපු අග්ගමහා පඬිත අසවල් ස්වාමීන් වහන්සේකට මෙහා පැත්තෙන් ධම්මජීව හාමුදුරුවෝ ඉන්නවා. අර සිවුර අල්ලන්න නගින්න බෑ ඒකට එහෙන උස බුදු පිළිමයක්. මම නැගලා අල්ලනකොට ඕක පත්තරේ වැටලා තිබුණා. මේක අදාළ නෑ මම මේ කියන බණට. නැත්නම් තියෙන චාරිත්‍ර ගත්තොත් ධම්මික ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තියෙනවා බ්‍රෝකන් බුද්දයි කියලා. මේ බුදුහාමරණ කරලා තියෙන විකාර. පොත පස්සේ මුද්‍රණය වුණා. සම්පූර්ණ ඔයගේ විලෝපන කරන දේවල් පෙන්ලා තියෙනවා. කෙසේ නමුත් ඒවට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ බිසවුන්නාංශයට රාජ්‍යයක් දීලා භික්ෂුවකට Taman අයිති බරට සමාන බරක් අත්තරන් ශ්වේතකොන් චෛත්‍යර පූජා කරලා තියෙනවා. ඊට පස්සේ කුමාරිවරු මම හිතා තුන් හතක් දෙනෙක්ගේ પરම්පරාව තියෙනවා. එච්චර රත්තරන් පූජා කරන. ඒ නිසා ඒ ඒ කාන්තාවක් ඒ පැත්තකට ගිහිල්ලා සද්ධාවන්ත වුණොත් ආයෙ මොකුත් නෑ ගමක් හදන්න පුළුවන්. ඒකේ මොනම අඩුපාඩුවක්වත් නැහැ. හැබැයි ඒකට අර කියන විදිය හොඳ පෝෂණයක් මුල කාලේ ලැබෙන්න ඕන. ඒ වගේම උප්පත්ති පඬිතකමක් තියෙන්න ඕනේ. තමයි ශීලවන්ත වෙන්න ඕන. මේ ටික නැතුව විශ්වවිද්‍යාල උපාධි ලැබුවට, රාජ්‍ය සම්මාන ලැබුණට, කේන්දර බැලුවට, නැකත් බල්ල වැඩ පටන් ගත්තට හරියන්නේ නැහැ. මේ තමයි නැකත. එහෙම කාන්තාවක් දරුවෙක් වැදුවොත් ඒ දරුවට පුළුවන් රජ කරන්න. මොකද මේ කාන්තාව මේ රජපැටියෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් තැනක විස්තර කරනවා එහෙව් කාන්තාවක් රජුරෝ නිසා ගැබ් බැරගෙන දැනගත්තොත් මමත් පතිඋත්තාව රැක්කා මමත් උපපත්ති පණ්ඩිතයික රජුරෝමා වහිසිකාවට ගත්තේ මට පොඩි කාලේ කිසිම ළම අපචාර වුණේ නැහැ හොඳ සැලකුවා කියලා මේ දරුවා පෝෂණය කරන්නේ හරියට ඉදිරිපත් වෙච්ච ආනාපානේ පෝෂණය කරන්න වගේ. යන්තම් ආනාපානේ පිළිසිඳ ගත්තට පස්සේ ඒක හැම පැත්තෙම පෝෂණය කරන්න ඕනේ. අනුග්‍රහ කරන්න ඕනේ. රාජමහේෂිකාවක් තමන්ගේ දරු ගැබ පෝෂණය කරන්නේ ඇතුලේ ඉන්නේ රජපැටියෙක් නේ. ඒ පැටිය රජ වුණාට පස්සේ මෙයා රජුණන්ගේ අම්මා වෙනවනේ. ඉතින් ඒ අහලා ඉන්න ඔක්කොම අන්තපුර ස්ට්‍රීම් කරන්නේ මෙයාට වහ දෙන්න හදනවනේ, ගබ්ස කරන්න හදනවනේ. ඒ නිසා රජුණන්ටවත් කියන්නේ නැහැ. වටේම ඉන්න කට්ටියට අනේ බබ කම්බෙන් આવත් මට කියන්න කියලා කියන ආදරයට වගේ. කිව්ව ගමන් මොනවා හරි දෙනවා ගබ්සා කරන්න. ආහාර මාර්ගයෙන්, වතුර මාර්ගයෙන් নানা ආකාර සෙල්ලම් වලින් අර දරුගබ රකින්නමවක් ඒ දරුගබ රකින්නේ කොහොමද? ඒ වගේ තමයි Tamante අන්තං හරි සතිය පිහිටියා නම් ඒකට අනන්ත වහ දෙන්න කට්ටිය ඉන්නවා. ඒක රැකගන්න රජුරවන්ටවත් කියන්න එපා. රජුරන්ට අර අර කියන දැනුම නැහෙනේ. දැන් රජුරෝ කියන්න පුළුවන් හරි හරි උත්සවයක් පවත්වපන් දවස් හතක් කරපන් මට දරුවෙක් හම්බෙන්න ඉන්නේ කියලා. විනාශයි අර දරුවා. ඒ අන්තප්‍ර ස්ත්‍රියාවක් බැරි වෙලා හරි රජ කෙනෙක්ගෙන් වෙන කෙනෙකුට ඉන්න දෙන්නේ නැහනේ මේ රමණයට ගැප් ගත්තොත් අනික් සියලුම කාන්තාවන් එකතු වෙලා එක්ක ගැබ්බෙන් මිරිකලා හොය ඉර දාන. වහදෙනවා. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ දෙයක්. මොකද ඊට පස්සේ රජුරන්ගේ අනුග්‍රහය ලැබෙනවනේ මෙයාට. රජුරන්ගේ විශේෂ අවධානය ඊට පස්සේ වැදුවොත් දරුවෙක් රාජ પરම්පරාවට අයිති වෙනවනේ. දෙන්නෙම නෑ දරුවෙක් මේ පිරිසිඳිට. මේ පිරිසිඳ ගත්තාට පස්සේ ඒක ඒ වගේ තමයි අපේ ආනපානෙ. ඒ වගේ තමයි අපේ සතියක්. මාර්යා කැමති නෑ. මොකද දන්නවා ඉන්නේ රජෙක් කියලා. ඉතින් මේ මිනිස්සයා කියා පාන්න ගත්තොත් මට මෙහෙමයි මෙහෙමයි මෙහෙම උඹලට සතිය පිහිටියේ නෑ මට සතිය පිහිටියා ඕම් බලාපන් මම විනාඩි දෙකෙන් සතිමත් වෙන හැටි කියලා කිව්වොත් මේක ගබ්ස වෙනවා. දරු ගැබක් රකින රාජමහේෂිකාවක් ඒ දරු ගැබ රකින්නාසේ. මේ හරියන ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා රකින්න ඕනේ. දන්නේ අද භාවනා කරන කට්ටිය අම්මා කිව්වට භාවනා කරනවා තාත්තා කිව්වට භාවනා කරනවා හාමුදුරුවෝ එන්න කිව්වට භාවනා කරනවා මිසක්කා තමන්තර මේ දහවිනී කියන උප්පත්තියෙන් එන බොක්කෙන් භාවනා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ගාන අඩුයි. හරි ගියාට උනත් ඒක පෝෂණය කරන්න දන්නේ ඒක දැනුමක් නෙවෙයි ඒක ජන්ම දායාදයක් අපිට හම්බෙලා තියෙන එකක්. අපි මේ අරයගෙන් මෙයාගෙන් අහනවා කොහොමද සතිය රකින්නේ කියලා. අරය මෙයාට කියන්නවත් එපා. තමන් දැනගන්න ඕනේ කොයි ආකාරයකටද මේක පිළිසිඳ ගත්තේ. ඒ ආකාරය පවත්වන මිසක්කා ඉතින් කාටවත් නොදැනෙන්න කාට හරි කිව්වොත් එහෙම භාවිත බහුලීගත කරන්න කියලා අතේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන්න බැරිද කියලා අහනවා කොහොමද බහුලීගත කරන්න කියලා. නිමේ ආසේවනය කරපු හැටිම තමයි. හරියන්නේ. එයාට හිතන්නේ ඒ උපදේශය මේ මදි කියලා. උපදේ විස්තර දීපු ගමන් කාගරි ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. කවුරු හරි වහ දෙනවා. කබ්ස කරනවා. නිසා මට ධම්මිකාමරුගේ සතිය වඩපන් කාටවත් කියන්න එපා. දැනෙන්න අරින්නත් එපා. ඒ කඩන සතිය කරන්නට එන අයට බනින්නත් ඒවා. ඒකටත් ඒ කටක් දාන සද්ද කෙනෙක් ඉන්නවනම් මිනිහට කටක් දා ගන්නවා. වේදනාවක් එනවනම් වේදනාවත් එක්කත් යාළු වෙනවා. හිතවිලි එනවනම් අනේ හොඳයි කියාගෙන ඒ මිනිස්සුන්ට කියන්නේ නැහැ. හිතවිලි වලට සද්ද වලට වේදනාවට කියන්නේ මම සතිය වඩන කෙනෙක්. ඇවිල්ලා ඕන ටිකක් කරදර කරපුවා මාත් ඉඳලා සද්ද කරනවා. මාත් හිතවිලි මගේ ඇඟේ වේදනාවක් තියෙනවා. මටත් හිතවිලි එනවා කමන්නේ ඒ අතරමැද තමයි සතිය වඩන්නේ. අනිත්‍යයිසික වගේ එහෙම නෙමෙයි සතිය. සද්ධාව වගේ වීර්ය වගේ සී එහෙම නැහැ. සතියට අවස්ථාව දුන්නොත් එයා වැඩෙනවා. මොකක්ද අවස්ථාව? අනික් අය වගේ සමථය සලකන්නේ. choiceless awareness. සතිය වන්නයි කියලා උඩ තියන්න නටන්න එපා. නැටුවොත් වෙන්නේ මොකද්ද? ඊර්ෂ්‍යාට ලක් වෙනවා. මායя කොහොමඩක් ඔක්ක ගන්නවා. ඉතින් ඒ නිසා රාජමහේශිකාවත් දර්ගවක් රකින්නාසේ. ඒ මහේශිකාවත් මේ දාවිනියා. ඒ මහේශිකාවත් සීල සීලවතී. ඒ මහේශිකාවටත් පොඩි කාලේ හොඳට අපචාර වෙලා නැහැ. එයාගේ කුසේ පිටිකස ගන්න දරුවා රජපැටියෙක් වෙන්න ඉඩ තිබේ. ඒක රජුරවණ්ඩවත් කියන්නේ කිව්වොත් රජුරව කටමැද දොඩවනවනේ. මේක රකින්න අම්මගෙන් අහලා බෑනේ. අනිකුත් රාජකන්‍යාවගෙන් අහලා බෑනේ. එයා ඒකට දැනුම තියා ගන්න ඕන. ඒ වගේ යෝගාවචරයත් දරුකබක් තියෙන රාජමහේෂිකාවක් වගේ. තමන්ගේ දරුගැබ රකින්න දන්නේ නැත්නම් අඳුර පාන්න ගත්තොත් මිනිස්සු උත්සව පවත්තාවි. අපිට රජපැටියෙක් හම් වෙනවා මාස 9න් කියලා. හැබැයි මාස දෙක තුන යන නිසා රජිනිත් ඉවරයි බොක්කත් ඉවරයි. එහෙම නැත්නම් කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ. දැන් ඉතින් කිරිවැදිනවා යන්න ඕනේ නැහැ නේ කියලා පැත්තකට වෙලා බෑ. හැමදාම ගිහිල්ලා ටිකක් ඇවිදලා කොලයක් දෙයක් අත ගාලා කොහෙද උම යන්නේ? කොහෙද මීය මේ වහන්නේ? කොහෙද කුරුල්ලෝ වහන්නේ කියලා හොඳට බලාගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් කිරිවදින එක නෝක මම බලන්න දෙයක් නැහැ කියලා පැත්තකට වුණොත් අපි අර සතියට අනුග්‍රහ නොකර වෙනවා. ඉන්දිය ධර්මයට අනුග්‍රහ නොකර වෙනවා. ඒක නිසා ආද වඩන්නේ නැති කට්ටිය නන්නේ. ඇත්තටම බලනවා. සෑහෙන ගාණක් සතිය වුණා. නමුත් ආරක්ක සම්පදාව දන්නේ නැහැ. උත්හාන සම්පදාව තියෙනවා. අපිත් උත්සාහ කරනවා පය දාච්ච බල්ලෝ වගේ විවිධ විවිධ තමයි හැමතැනම ඉල්ලුමක් ආවොත් එකක්වත් නැතර කරන්නේ නැහැ. මෙච්චර වෙහෙසයි මෙච්චර දුරයි මෙච්චර මේ සංඝයාගේ වාසා විවේකේ බාධා වෙනවා මෙච්චර පෙට්‍රෝල් වියදම් වෙනවා බලන්නේ ගිහිල්ලා පිටවලා එනවා අනිත් දවසේ යනකොට ගියා කියලා මොකද අර ආරක්ක සම්පදාව නැහැ ඒක මේ දහවිනි ඉන්න ඕනේ එතන මේ දහවි ඉන්න ඕනේ දුන්න දේ රැකගෙන යන්න ඒ වගේ මෙතන සීලයක් තියෙන්න ඕනේ පෝෂණය ලැබලා දුන්නට ඒ දේවල් නිසන්වන්නේට හෝ සතිපාසලට හෝ මට වගේ කියන්න බෑ ඒකල දීලවල රැකලක් දෙන්න වුණොත් එහෙම ඒක ඉතින් වෙන වැඩක් නෙවෙයි. ඉතින් නිසා මේ කතාව නම් කාන්තා කතාවක්. ඒ වුණාට මේකෙන් ගන්න තියෙන ආදර්ශය ගොඩක් ආදර්ශය ගොඩක් අපි දැනට මගට ගිහිල්ලා තියෙනවා. මේ ටික ඉදිරියට දැනගෙන දැන් කෙල්ලෙක් ඉපදිලා ඉන්නවා. ඒ කෙල්ල මැත්තේ රජපැටියෙක් වදනවා. අන්නේ කෙල්ල රැකගනිත්වා කියන ප්‍රාර්ථනාවේ අපි ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට තෙරුවන් කරුණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.